එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රාවකයෙකු වශයෙන් කොහොමද පිළිපන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ කියන එක පිළිබඳව මේ සූත්‍රයේ කරුණු දක්වලා තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ තමන් වහන්සේටම හිතිලා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි මහණෙනි ඉන්ද්‍රිය ධර්මයන් පහක් තියෙනවා කතමානි පංච ඒ ඉන්ද්‍රිය ධර්ම පහ කුමක්ද සද්දින්ද්‍රියං විරේන්ද්‍රියං සතීන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං සද්දා ඉන්ද්‍රිය වීරය ඉන්ද්‍රිය සතීන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය හයක් පහක් තියෙනවා ඒ වගේම තමයි ඊට පස්සේ මේ සූත්‍රයේ දක්වනවා මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන පුද්ගලයින් 8 දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ 8 දෙනා තමයි මම ඊටාම සරලව කෙටියෙන් ඒ පුද්ගලයෝ 8 දෙනා පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි පුද්ගලයා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ සම්පූර්ණයෙන් මේ ඉන්ද්‍රිය ධර්ම වඩලා ඉන්නේ. දෙවන ශ්‍රාවකය තමයි රහත් මාර්ගයට පැමිණි උත්තමයා. ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊටත් අඩුයි. තුන්වන ශ්‍රාවකය තමයි අනාගාමි උත්තමයා. ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊට අඩුයි. හතරවන ශ්‍රාවකය තමයි අනාගාමි මාර්ගයට පැමිණි උත්තමයා. ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊටත් අඩුයි. පස්වන ශ්‍රාවකය තමයි සකදාගාමි උත්තමයා ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊට අඩුයි. හයවන ශ්‍රාවකය තමයි සකදාගාමි මාර්ගයට පැමිණි උත්තමයා ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊටත් අඩුයි. හත්වන ශ්‍රාවකය තමයි සෝවාන් උත්තමයා ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊට අඩුයි. අටවන ශ්‍රාවකය තමයි සෝවාන් මාර්ගයට පැමිණි උත්තමයා ඔහුගේ ඉන්ද්‍රිය වැඩිම ඊටත් අඩුයි. මෙන්න මෙහෙම ශ්‍රාවකයන් 8 දෙනෙක් පිළිබඳව කරුණ දක්වනවා. ඒ වගේම තමයි තව 9 වෙනි පුද්ගලයෙකුත් ඉන්නවා කියලා මේ සූත්‍රයේ කරුණු දක්වලා තියෙනවා. ඒ තමයි මම මාතෘකා කරගත්ත ධර්මදේශනා පාඩය. එතන කොහොමද දක්වන්නේ යස්සකෝ භික්කවේ ඉමානි පංචින්ද්‍රියානි සබ්බේන සබ්බං සබ්බතා සබ්බන්නත්ති තමහං බාහිරෝ පුතුජනපක්කේ තිතෝති වදාමීති යම්කිසි පුද්ගලයෙක් තුල මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් කිසි ලෙසකින්වත් නැද්ද ඔහු මාගේ ශාසනයෙන් බැහැර පුතුජන පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා මේ සූත්‍රයේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සීහ සූත්‍රයේදී දේශනා කරනවා පෘථුග්ජන පුද්ගලයා සිව්වණක් පිරිසට අයත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් වීමට නම් අපි පෘථුග්ජන භාවයෙන් මිදෙන්නට ඕන. අපි ළඟ පෘථුග්ජන භාවය තියාගෙන මේ ශාසනයේ ශ්‍රාවකත්වය නියෝජනය කරන්නට හැකියාවක් නැහැ. එහෙනම් අපි පෘථුග්ජන භාවය ඉක්මවා යන්නට ඕන. ඒ සඳහා අපිට කරන්නට තියෙන්නේ මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් තමාගේ ජීවිතයෙන් පුරුදු පුහුණු කරගන්නට ඕන. මම මේ පින්වතුන්ට ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන් පහ සරලව පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි ඉන්ද්‍රිය ධර්මයේ හැටියට සූත්‍රයේ දක්වන්නේ සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි අපගේ සිතේ තියෙන ගෞරවය විශ්වාසය. පින්වත් ඔබගේ සිතේ තෙරුවන් කෙරෙහි ගෞරවයක් විශ්වාසයක් තියෙනවා නම් මෙන්න මේ වගේ අදහසක් Tamange සිතේ ඇති වෙන්නට ඕන. මේ සසරින් මිදීමේ එකම මාර්ගය තියෙන්නේ බුදුදහම තුල පමණයි. ඒ මාර්ගය කියා දුන්න එකම ශාස්ත්‍රවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. මම වෙනත් කිසිම ආගමක් දර්ශනයක් අනුගමනය කරන්නේ නැහැ. ඒ මාර්ගය කියා දෙන මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා විතරයි මම පිළිගන්නේ. මේ අදහස තමන්ගේ සිතේ තියෙන්නට ඕන. ඔබ තමන්ගෙන්ම අහලා බලන්න මේ වගේ අදහසක් ඔබගේ සිතේ තියෙනවාද කියලා. ඒ වෙලාවේදී ඔබගේ සිතේ ඒ වගේ අදහසක් තිබුණොත් එහෙම ඔබ දිනුම්. ඒ කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඔබගේ සිතේ වැඩෙන්නට පටන් අරගෙන ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඔබගේ සිතේ වැඩිමත් එක්ක ඔබ නියම උපාසකයෙක් උපාසිකාවක් බවට පත්වෙනවා. ඒ උපාසක බව තව තවත් දියුණු කර ගැනීම සඳහා තව කාරණා පහක් තියෙනවා. මෙන්න මේ කාරණා පහිනුත් ඔබ මිදුනොත් ඔබ නියම උපාසිකාවක් උපාසකෙක් බවට පත්වෙනවා. ඒ කාරණා පහ තමයි පළවෙනි කාරණය තමයි අස්සද්දෝ හෝති. තමන්ගේ සිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැතිවීම. එවැගේම දුස්සීලෝ හෝති. තමන්ගේ ළඟ කිසිම සිල්වත් බවක් නැතිනම්. ඒ වාගේම කෝතුහල මංගලිකෝ හෝති. ඒ කියන්නේ සුබ නිමිති අසුබ නිමිති ඔබ පිළිගන්නවද හතරවෙනි කාරණය තමයි මංගලං පච්චේති නෝකම්ම ඔබ කර්මය අත්හැරලා මංගල කරුණුම පිළිගන්නවාද පස්වෙනි කරුණ තමයි ඊතෝච බහිද්දා දක්ඛිනේයං ගවේසති තත්ත පුබ්බාකාරං කරෝති ඔබ මේ ශාසනයෙන් පිටස්තර අයට දන් දෙනවද ඒ අයට පළමුව සලකනවද මෙන්න මේ காரணා පහ ඔබගේ ළඟ තියෙනවා නම් ඔබ තවම නියම උපාසිකාවක් උපාසකෙක් බවට පත් වෙලා නැහැ. එහෙනම් ඔබ මේ කාරණා පහෙන් මිදෙන්නට මහන්සි ගන්නට ඕන. එහෙම ඔබ මේ කාරණා පහෙන් මිදුනොත් එහෙම ඔබ නියම උපාසකෙක් උපාසිකාවක් බවට පත් වෙනවා. පින්නතුනි මේ සූත්‍රයේ දක්වන දෙවන ඉන්ද්‍රිය ධර්මය තමයි වීරය ඉන්ද්‍රිය. වීරය ඉන්ද්‍රිය කියන්නේ අපගේ සිතේ තියෙන්නට ඕන සතර සම්‍යක් ප්‍රදාන වීරය. සතර සම්‍යක් ප්‍රධාන වීරය කිව්වේ පළවෙනි වීර තමයි පහාන ඔබගේ සිතේ ඇති වෙලා තියෙන අකුසල් ධර්මයන් ඔබ නැති කිරීම සඳහා උත්සාහ ගන්නට ඕන ඊළඟ එක සංවර ඔබගේ සිතේ නැති අකුසල් ධර්මයන් නොයිපදවීම සඳහා ඔබ උත්සාහ ගන්නට ඕන තුන්වෙනි සතර සම්‍යක් ප්‍රදාන වීරය අනුරක්කන ඒ කියන්නේ ඔබගේ සිතේ තියෙන කුසල් ධර්මයන් තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ උත්සාහ ගන්නට ඕන. හතරවන සම්‍යක් ප්‍රදාන වීරය භාවනා. භාවනා කියන්නේ ඔබගේ සිතේ නැති කුසල් ධර්මයන් උපදවා ගැනීම සඳහා ඔබ මහන්සි ගන්නට ඕන. මෙන්න මෙහෙම ඔබගේ සිතේ සතර සම්‍යක් ප්‍රදාන වීරය ඇති කරගන්නට ඕන. පින්වතුනි වීරය කියලා කෙටියෙන්ම හඳුන්වන හඳුන්වනවා නම් කුසල් පින්කම් හොඳ වැඩ කිරීමට ගන්නා උත්සාහය. ඒ කුසලයක් වන්නේ කොහොමද? ඔබ කරන පින්කම් ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොරව සිද්ධ කරන්නට ඕන. එහෙම ඔබ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොරව කුසල් සිද්ධ කරනවා නම් ඔබගේ සිතේ වීරය ඉන්ද්‍රිය සකස් වෙනවා පින්නතුනි ඒ වාගේම තමයි අපගේ සිතේ සකස් කරගත්ත වීරය නැතිවීමට කාරණා 8ක් බලපානවා මෙන්න මේ කාරණා 8 නිසා තමන්ගේ සිතේ වැඩුවා වූ වීරය තමන්ගේ සිතෙන් අයින් වෙලා යනවා. ඒ කාරණාට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ දක්වලා තියෙනවා කුසීත වස්තු 8ක් වශයෙන්. මෙන්න මේ කාරණා අට තිබ්බොත් ඔබගේ සිතේ තියෙන වීරය නැති වෙලා යනවා. ඒ කාරණාට මම කෙටියෙන්ම පැහැදිලි කරන්නම්. තමන්ගේ සිතේ වීරය නොවැඩූ පුද්ගලයා අද තමාට ගමනක් යන්නට තියෙනවා කියලා සිතලා තමන්ගේ සිතේ වීරය අත්හැරලා නිදා ගන්නවා. දෙවෙනි කාරණය තමයි තමන් දැන් ගමනක් ගිහිල්ලා සිටින්නේ ඒක නිසා බොහොම වෙහෙස මහන්සි වෙලා සිටින්නේ. එහෙම හිතලා තමන් වීරය ඇත්හැරලා නිදා ගන්නවා. තුන්වෙනි කාරණේ තමයි තමාට අද යම් කිසි වැඩක් කරන්නට තියෙනවා ඒක නිසා තමාට අද වීරය වැඩිවීමට හැකියාවක් නැහැ කියලා සිතලා තමන් වීරය ඇත්තරලා නිදා ගන්නවා. හතරවෙනි කාරණය තමයි තමන් අද වැඩක් කරලා සිටින්නේ ඒ වැඩ කරපු නිසා Tamanට සිතේ වීර්ය වැඩි වීමට හැකියාවක් නැහැ කියලා හිතලා නිදා ගන්නවා. පස්වෙනි කාරණය තමයි තමාට අද වැඩිපුර ආහාර ලැබුණා. ඒක නිසා ශරීරය බර වැඩි. ඒක නිසා තමාට වීර වැඩිවීමට අපහසුයි කියලා සිතලා තමන් නිදා ගන්නවා. හයවෙනි කාරණේ තමයි තමාට අද අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලැබුණේ නැහැ. ඒක නිසා තමාට ශක්තියක් නැහැ වීරය වඩන්නට. එහෙම හිතලා තමන්ගේ සිතේ වීරය අයින් කරගෙන තමන් නිදා ගන්නවා. හත්වෙනි කාරණේ තමයි තමාගේ ශරීරයේ සුළු රෝගයක් හටගත්තත් එය වැඩි වේය කියලා හිතලා තමන් වීරය ඇත් හැරලා නිදා ගන්නවා. අටවන කාරණය තමයි තමාගේ ශරීරයේ රෝගය සුව වුණත් නැවතත් වීරය කරන්නට ගියොත් රෝගය වැඩි වේය කියලා හිතලා තමාගේ සිතේ වීරය ඇත්හැරලා නිදා ගන්නවා. මෙන්න මේ කාරණා අට නිසා තමාගේ සිතේ තියෙන වීරය අයින් වෙලා යනවා. මේ කාරණා අට තමාගේ සිතට පැමිණෙද්දී අපි ඒ කරුණු අටෙහි මේ ආදී වශයෙන් අපි හික්මෙන්නට ඕන. කොහොමද තමාට අද යම්කිසි වැඩක් කරන්නට තියෙනවා. මේ වැඩේ කරන්නට පටන් ගත්තොත් මට වීරය වැඩිවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක මට මහත් අලාභයක්. එහෙම හිතලා තමන් දැන් ඉඳන් වීරය වඩන්නට ඕන කියලා තමාගේ සිතේ වීර්ය ඇති කරගන්නට ඕන. මේ කාරණාවම පින්නතුනි අනිත් කරුණු හතෙහි මේ ආදි වශයෙන් අපි හික්මෙන්නට ඕන. එහෙම හික්මුණාට පස්සේ තමාගේ සිතේ නැති වුණු වීර්ය නැවත ඇති වෙනවා. එහෙනම් පින්නතුනි තමාගේ සිතේ වීර්ය ඉන්ද්‍රිය සකස් කරගන්නවා කියන්නේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙකු වීමට අවශ්‍ය කරන කාරණා පහෙන් දෙවන කාරණයක් ඔබ තුලින් සම්පූර්ණ වෙනවා. තුන්වෙනි කාරණය තමයි මේ සූත්‍රයේ දක්වන්නේ සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය කියලා කියන්නේ පින්නතුනි මේ අපගේ සිත නිතරම පංචකාමයන්ට පාපයන්ට යොමු වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා අපිට ඒවායෙහි ස්වභාවය අවබෝධ කර ගැනීමට අපහසුයි. ඒ පංචකාමයන්ගේ පාපයන්ගේ ස්වභාවය අවබෝධ කර ගැනීමට නම් අපගේ සිතට යම්කිසි ධර්මතාවයක් අවශ්‍ය කරනවා. සතිය තුලින් පින්නතුනි කෙරෙන්නේ තමාගේ සිතේ තියෙන මේ පංචකාමයන්ගේ ස්වභාවය තමන්ට වටහා දීම. පින්නතුනි අපගේ සිතේ සතිය වඩන්න වඩන්න අපගේ සිතේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය අප තුල සකස් වෙනවා. අපගේ සිතේ කොතරම් දුරට සතිය ශක්තිමත් වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අපිටම බලා ගන්නට පුළුවන් තමන් සතර සතිපට්ඨානය වඩද්දී කය පිළිබඳව ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව අපි මෙනෙහි කරනකොට තමන්ගේ සිත කයෙහිම බොහෝ වේලාවක් පවත්වා ගන්නට පුළුවන්ද කිසිම අපහසුතාවයකින් තොරව බොහෝ වේලාවක් තමන්ගේ සිත කයෙහිම පවත්වා ගන්නට හැකියාවක් ලැබෙනවා නම් ඒ තමයි තමන්ගේ සති ඉන්ද්‍රියේ දියුණුව. එහෙනම් පින්නතුනි තමන් තමන්ගේ සිතේ සති ඉන්ද්‍රිය දියුණු කර ගැනීම සඳහා අපි උත්සාහ ගන්නට ඕන. ඒ තුලින් අපිට මේ සම්බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙකු වීමට අවශ්‍ය කරන කාරණා පහෙන් තුන්වෙනි කාරණයත් ඔබ තුලින් සම්පූර්ණ වෙනවා. ඒ වගේම තමයි මේ සූත්‍රයේ දක්වන හතරවෙනි ඉන්ද්‍රිය ධර්මය තමයි සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ කුසල චිත්තස්ස ඒකග්ගත සමාධි කුසල් සිතෙහි එකඟ බව පින්නතුණින් අපගේ සිත නිතරම නොඑක් කර්මුණු කරහා නිතරම යොමු වෙලා තියෙන්නේ ඒක නිසා සිත එක් කර්මුණක පිහිටුවා ගැනීමට අපිට හැකියාවක් නැහැ මොකද සිත නිතරම විවිධ අරමුණු කරා ඔස්සේ ගමන් කරනවා මෙහෙම විවිධ අරමුණු කරා ඔස්සේ ගමන් කරන සිත එක් තැනක නවත්වා ගැනීම සඳහා කිසියම් ධර්මතාවයක් අපගේ සිතට අවශ්‍ය කරනවා. පින්නතුනේ හොඳින් මතක තියාගන්න අපි හැමදෙනාටම දුර්වල සමාධියක් තියෙනවා. සමාධියකින් තොරව සිතක් ඇති වෙන්නේ නැහැ. නමුත් සිත් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ දුර්වල සමාධිය මත පිහිටලා තමයි සිත් ඇති වෙන්නේ. නමුත් මේ දුර්වල සමාධිය දියුණු කරගන්න පුළුවන් ධර්මතාවයක්. අපේ සමාධිය දියුණු කරගත්තොත් අපිට හැකියාවක් ලැබෙනවා විසිරීලා පවතින සිත එක් කරමුණක පිහිටුවා ගන්නට. පින්නතුනි අපගේ තියෙන මේ සමාධිය දියුණු කරගන්නට නම් අපි කරන්න ඕන සමත භාවනාව විදර්ශනා භාවනාව වඩන්නට ඕන. ඇයි සමාධි ඉන්ද්‍රියේ දියුණුව දක්වන තැනම දේශනා කරලා තියෙනවා කත්තච භික්කවේ සමාධින්ද්‍රියං දත්තබ්බං චතෝසු ඥානේසු එත්ත සමාධින්ද්‍රියං දට්ටබ්බං කියලා. සමාධින්ද්‍රියේ දියුණුව කිව්වේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන මේ ධාන. එනම් පින්නතුනි අපගේ සිතේ සමාධිය දියුණු කර ගැනීම තුලින් විසිරීලා තියෙන අපගේ සිත එක් කරමුණක පිහිටුවා ගැනීමට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ තුලින් පින්නතුනි අපිට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙකු වීමට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ධර්මයන් පහෙන් හතරවන ඉන්ද්‍රිය ධර්මයක් ඔබ තුලින් සකස් වෙනවා. ඒ වාගේම තමයි මේ සූත්‍රයේ පස්වන ඉන්ද්‍රිය ධර්මය විදියට දක්වලා තියෙන්නේ පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියන්නේ කුසල චිත්ත සම්පයුත්ත විපස්සනා ඥානං පඤ්ඤා. කුසල චිත්තයන් සමග යෙදුණු විදර්ශනා ඥානයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. කුසල චිත්තයක් කිව්වේ මොකක්ද? කුසල චිත්තයක් කියලා කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ සෑම සිතක්ම කුසල් සිත්. ඒ වගේම තමයි විදර්ශනා ඥාන. විදර්ශනා ඥාන කියලා කියන්නේ අපගේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අපගේ සිතේ තියෙන අවබෝධය. ඒ වගේම තමයි ප්‍රඥා ප්‍රඥා කියලා කියලා කියන්නේ ප්‍රඥාව කියන තැනේදීම තියෙනවා ප්‍රඥානන්දේන ප්‍රඥා. ඒ කියන්නේ හාත්පසින්ම ලෝකයේ තියෙන සියලුම වස්තු වල තත්තු පරිදි එහි ඇති ස්වභාවය Tamanට අවබෝධ වෙනව නම් ඒ තමයි ප්‍රඥාව කියන්නේ. එහෙනම් පින්වතුනි ලෝකේ තියෙන සෑම දෙයකම ස්වභාවය Tamanට අවබෝධ වෙනවා නම් Tamanගේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධය Tamanගේ සිතේ තියෙනවා. ඒ වගේම තමයි අපගේ සිතේ ප්‍රඥාව තියනවාද කියලා කොහොමද අපි දැනගන්නේ? අපගේ සිතේ ප්‍රඥාව තියනවාද කියලා අපි දැනගන්නේ අපිට මේ ලෝකයේ තියෙන වස්තුවල ස්වභාවය අපිට යම්කිසි ප්‍රමාණයකට අවබෝධ වෙනවාද ඒ තමයි තමන්ගේ සිතේ තියෙන ප්‍රඥාව. එහෙම තියෙන ප්‍රඥාව අපි දැනගන්න ඕන කොහොමද? කොතරම් දුරට දියුණු වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව. පින්නතුණී අපගේ සිතේ තියෙන මේ ප්‍රඥාව කොතරම් දුරට දියුණු වෙලාද කියලා තියෙන්නේ Tamanටම බලා ගන්නට පුළුවන් චතුසු අරිය සත්‍යේසු එත්ත පඤ්ඤේන්ද්‍රියං දත්තබ්බං ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ආර්ය සත්‍ය පිළිබඳව Tamanට යම්කිසි ප්‍රමාණයකට අවබෝධ වෙනවා නම් ඒ තමයි තම තමන්ගේ ප්‍රඥාව. පින්නතුනි එහෙනම් අපගේ සිතේ ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න සිත සමග තියෙන අන්‍ය සියලුම ධර්මයන් අපගේ සිතට අනුකූල වෙනවා. එහෙනම් පින්නතුනි අපගේ සිතේ අපි ප්‍රඥාව වඩන්නට ඕන. ප්‍රඥාව වැඩි වීම තුලින් පින්නතුනි අපිට හැකියාවක් ලැබෙනවා මේ සම්බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙකු වීමට අවශ්‍ය කරන කාරණා පහෙන් පස්වෙනි කාරණයත් ඔබ තුලින් සම්පූර්ණ කරගන්නට මෙන්න මේ කාරණා පහ පින්වතුනි ඔබ තුලින් හරියාකාරව සම්පූර්ණ වෙනවා නම් ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. පින්නතුනි අපි නැවතත් ඒ පංචේන්ද්‍රිය ධර්මයන් කෙටියෙන් මතක් කරගමු. පළවෙනි ඉන්ද්‍රිය ධර්මය තමයි සද්දා ඉන්ද්‍රිය. සද්දා ඉන්ද්‍රිය කියලා කිව්වේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි තියෙන විශ්වාසය ශ්‍රද්ධාව. ඒ වගේම දෙවන ඉන්ද්‍රිය ධර්මය තමයි වීරය ඉන්ද්‍රිය. වීරය ඉන්ද්‍රිය කියලා කිව්වේ අපගේ සිතේ තියෙන සතර සම්‍යක් ප්‍රදාන වීරය. ඒ වගේම තුන්වන වීරය ධර්මය තමයි සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය කියලා කියන්නේ අපි සිහියෙන් යුක්තව කටයුතු කිරීම. එවාගේම හතරවන ඉන්ද්‍රිය ධර්මය තමයි සමාධි ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය කියලා කිව්වේ කුසල් සිතෙහි එකඟ බවට ඒ වගේම පස්වන ඉන්ද්‍රිය ධර්මය තමයි පඤ්ඤා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධය මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ ඔබ තුල හරියාකාරව සම්පූර්ණ කරගන්නවා නම් ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් උපාසකෙක් උපාසිකාවක් බවට පත්වීමට හැකියාවක් ලැබෙනවා. ඒ සඳහා ඔබ කල යුත්තේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමන්ට හැකි පමණින් තමන්ගේ ජීවිතයෙන් තමන්ගේ උත්සාහයෙන් තමන් වඩන්නට ඕන. මේ තුنين පමණයි පින්නතුනේ අපිට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නියම උපාසකෙක් උපාසිකාවක් බවට පත්වීමට හැකියාවක් ලැබෙන්නේ. පින්වත් ඔබ මාසේ සෑම පෝයකටම සිල් සමාදන් වුණත් ඒ වගේම ඔබ බෞද්ධ කියලා කියාගත්තත් ඔබ තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ ඔබ වඩන්නේ නැත්නම් ඔබ තවම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් ශ්‍රාවකාවක් බවට පත් වෙලා නැහැ. ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත්වීමට අවශ්‍ය නම් ඔබ තුලින් මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණ කරගන්නට ඕන. පින්නතුනි මේ පටිපන්න සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සම්මා සම්බුද්ධ ශාසනයට නියමාකාරයෙන් පිළිපන්න ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එහෙනම් මේ පින්වතුන්ට හොඳින් වැටහෙන්නට ඇති තමන්ට මේ සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව එහෙනම් පින්වතුනුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න අද සිට මම මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ තමන්ගේ ජීවිතයෙන් තමන්ට හැකි පමණින් උත්සාහයෙන් තමන්ගේ ජීවිතයෙන් සම්පූර්ණ කරගන්නවා කියලා තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒ තුලින් ඔබ මේ සම්බුද්ධ ශාසනයේ නියම ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත්වීමට හැකියාවක් ලැබේවි ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති සාදු ධර්මානුශාසනාව පෙරතු දේශකයාණන් වහන්සේ බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමා මාලක විහාරස්ත ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලී පූජ්‍ය තපුවණී අත්තදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ